ආධුනික කාලේ අපි Taman තුල ඒ ಗುಣ ලැබෙනකන් ඕනේ. නමුත් ওই විදිහට සාරිපුත්ත හමුදෝ කල්පනා කරා නම් මොකද වෙන්නේ අපිට? පුදුරෙන්සේ ඉච්ඡර සමාජශීලී කෙනෙක් නෙවෙයි. සාරිපුත්ත හමුදෝ තමයි පාවිච්චි කරලා අරකට ඵලයන් එක කරපන් මේකට ඵලයන් මේකට කරන් එහාට ඵලයන් චාන්චු මෙහාට ඵලයන් චාන්චු. එනිසා මේ යක්කඩේ පඤ්ඤාරාම හමුදෝ කියන බුදුහාමරට මල් වට්ටියක් පූජා කරනකොට එක මලක් ඒ ආසනේ පැත්තක තියෙනවා සාරිපුත්ත හමුදෝ. උන්වහන්සේ නොතිබුණා නම් අද ශාසනයක් නැහැ. පුදුම ඇදිල්ලක් අදලා තියෙනවා. ප්‍රසිද්ධිය බැනලා තියෙන බුදුන් වහන්සේ උනාට පස්සේ ධර්ම සේනාධිපති විදිහට උන්වහන්සේලා වක් කරපු නිසා තමයි අපිට ආදර්ශ චරිත තියෙන්නේ. මොකලන සංස ෆුල් රිසර්ව්. සාරිපුත්ත හඳුරෝ කරලා දුන්න කට්ටිය වැඩ කරලා යනවා. සාර මෙයත් එහෙමයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ ෆුල් රිසර්ව් කරේ. ආනන්ද හඳුරෝ මුල්ලේ ඉඳලා එඳ යනකම් පුදුම ඇදිල්ලක් අදලා තියෙනවා. ඒ නිසා මේ බුදුචානන්සේ සාරිපුත්‍ර සාංශ පින්නම් පාඩ පස්සේ කියන විශාල අතු දෙකක් තිබුණ ගහේ මහා අත්තක් කඩානවට වගේ මට පාළුවක් දැනෙනවා කියන. ඒවත් මම මේ බඩපු සර්වඥා ඥානය නිසා මම මේ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව නිසා මම ඒක හිත් කරදරයක් ගන්න නැහැ කියන. බුද්ධම ඇදිල්ලක් හදලා තියෙනවා. ඒ නිසා මේ පද්ධතියක අපි ෆිට වෙන්නේ කොයි කොයි රෝල් එකකටද කියලා අපිට තීන්දුව කරන්න අයිතියක් නැද්ද? පටන් ගන්න වෙලාවේදී අනවශ්‍ය දේවල් දාගන්න එපා. මොකද අපි අර ඒ සත්‍ය සමාධි ආදී ධර්ම වඩා ගන්න එපා. වැඩෙනකොට හැම සාධකකම විචල්්‍ය සාධක කම්පන චංචල වෙනවා නම් අපිට වැඩෙන්නේ. අපි ඒ වෙලාවේ සමහර සාධක හිර කරනවා. විචල්්‍ය සාධකයි ෆික්ස් කරලා තමයි වඩා ගන්න. වඩා ගත්තට පස්සේ ස්වභාවයට යන්න දෙනවා. අපි දෙන්නේ එකපාරයක් නැහැ. ඒකයි බුදුරජාණන් කියේ පළවෙනි 69ටම කතා කරලා කිව්වේ දෙන්නෙක් එකපාර යන්න එපා. තම තමන් දින දින කරගත්ත ක්‍රමයට යන්න. ඒ දෙකක් එක පැත්තකට ෆුල් ඩිසිප්ලින් සම්පූර්ණ අනේක අනිතික සම්පූර්ණ අපේ කර්ම ජබේ වලට අපි දිනා පාරමිතා ශක්තිය විද්ද තිනවා කියන දෙකම විවෘතව තියෙනවා. ඒකයි අපිට තව කෙනෙකුට උපදෙස් දෙන්න බැරි. එයා ඉන්නේ කොතනද දන්නේ නැහැ. එයා ගෙනාපු පාරමිතා ශක්තිය මොනවද දන්නේ නැහැ. අපිට කියත හැකි පුළුවන් තරම් මේ හික්මීම ඇති කරගන්න. ඇති කරන වෙලාව මේ මලක් පිපුණාට පස්සේ පහන පත්තු කරාට පස්සේ බුසලකින් වලක් තියන්න එපා. මලක් පිපුණාට පස්සේ සීල් කරව බෑග් එකක් ඇතුලේ දාන්න එපා. ඒ මලේ සුවඳයන් අරින්න. යනවා ඒකේ අපි වලක් කරන විදිහට කරන්න බෑ. ඒ නිසා අපි ගොඩාක් වෙලාට ඉන්නේ මේ මොන ධර්මානුකූලව අපි මොකද්ද රෝල් එකක් හිතාගෙන ඉන්නේ. ඒක කැඩෙන එක තමයි විපස්සනා වෙන්නේ. අනිවාර්යයෙන්ම කැඩෙනවා. පෙරලා ඉපදුනා වගේ.